බ්‍රහ්මජාල සූත්‍රයට අදාළ ධර්ම දේශනා මාලාව. බ්‍රහ්මජාල සූත්‍රය කියලා කියන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුල්ම සඳහන් වෙන සූත්‍රය. ඒ බොහොම දීර්ඝ සූත්‍රයක් නිසායි මේ දීඝනිකායට අතුල් වෙලා තියෙන්නේ. අපිත් මේ වෙනකොට සූත්‍ර මේ සූත්‍රය අනුවම දේශනා 16ක් පවත්වලා තියෙනවා. අද මේ 17 වෙනි අංකයටයි පත් වෙලා තියෙන්නේ. ඒ මේ කාලයේ නැත්නම් පසුගිය සති කීපය තුළ විශේෂයෙන්ම රක්මජාල සූත්‍රයට අයිති අපරන්ත පාඨයට ගැලපෙන්නේ නැත්නම් අනාගතය පිළිබඳව මතුවිය හැකි දෘෂ්ටි වැරදි දැකීම් ගොන්නක් නම් කරලා තියෙනවා පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදී කියලා. අනාගතය කලතුම් කරගෙන අනාගතය අරමුණු කරගෙන පහළ ගිය හැකි වාද, පහළ ගිය හැකි දික්ටි, පහළ ගිය හැකි දර්ශන ගොන්නක්. ඒ සාස්ත්‍රක දික්ටි, උච්ඡේද දික්ටි, අතසත්සත වාද, උච්ඡේද වාද වගේ මේක පරම ditta ධම්ම නිබ්බාන වාදය කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් සාන්දෘෂ්ටික ඵල. මෙලෝ වශයෙන්ම අධ්‍යක්ෂයකි ඵල අදහාගෙන දැකගෙන දැනගතියක්. එක්සිස්ටෙන්ෂලිසම් කියලා මේක සමහර වෙලාවට බටහිර දර්ශනය අනුව ඇති වෙලා තියෙන උගක් ආසන්න කාලෙම නැත්නම් උගා මෝරච්ච දර්ශනයක් වෙලා තියෙනවා. මෙලොවදීම මේ ජීවිතයේදීම අත්දැකිය හැකි ඵල. ඉතින් මේක අනිකුත් වාදවලට වැඩිය ජීවිතයටත් සාකච්ඡාවටත් බොහොම සමීපස්ථයි. අනිකුත් වාද වාද වාදම සඳහා වෙන නැත්නම් දර්ශනීය දර්ශනය සඳහා වෙන මූල ධර්මමය කොටස් තුනකට මේ පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදයේ කියන එක මේ ධර්මයාල සූත්‍රයේ සඳහන් වෙන ඒ වාදපත අනුව බොහෝමත්ම විචිත්‍රව සංග්‍රහ වෙන විචිත්‍රව සාකච්ඡා කරන විචිත්‍රු කොටලා. ඒකෙදී සරුවච්චන් වහන්සේ විසින් සම්බන්ධ කරන සරුවච්චන් වහන්සේ විසින් මේ ලෝකෙට හඳුන්වා දෙන නිවන පහළ වීමට කලින් එතුවාකල් මිනිස්යන් තුළ පැවතිච්ච මෙලොව වශයෙන් ලබාගත හැකි නිවන් ಜಾති පහක් සාකච්ඡා වෙනවා. මේ සාකච්ඡාව ඉදිරිපත් කරන මේ පරම දිත්ත ධම්ම නිබ්බාන කියන උතුම් වූ මේ ජීවිතයේම අත්දැකියක් වූ මේ නිවන් වර්ග පහ සර්වචන්නාංශයේ ගෙනහැර පාන්නේ අදුපාඩු සහිත නැත්නම් අංග සම්පූර්ණ නොවන වාදපටයන් විදියට දෘෂ්ටි විදියට දර්ශන විදියට නමුත් අපි උත්සාහ කරනවා අපි උත්සාහ බලාපොරොත්තු වෙන්නේ මේ වාගේ පටලැවිලි අපි භාවනා කරගෙන යනකොට නැත්නම් අපි ආධ්‍යාත්මික ධාර්මික ජීවිතයක් ගත කරනකොටත් කොතෙක් දුරට හීන් නෝලෙන් ඇවිල්ලා අපට බාධා කරනවද ඒ වගේ දෙයක් සර්වචනාංශයේ කොච්චර කල් අපට කලින් දැකලා ඒවා පිළිබඳව දොස් දක්වලා තියෙනවද කියන එකට තමයි අපි අපේ යෝගාවචර ජීවිත සම්බන්ධ කරගන්නේ. ඒ වගේම තමයි යම් කෙනෙක් දර්ශන විද්‍යාව හදාාරන කෙනෙක් ඉන්නවනම් එවැනි කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ සර්වචනාංශයේ මේ මෙලෝ වශයෙන් දැක්කේ නිවනක් ප්‍රකාශ කරන්නේ අනේකුත් දර්ශනපත නොදැක අත නොගා ස්පර්ශ නොකර උන්වහන්සේ පිටුවක් පහළ වෙලා තිබෙච්ච සෑම දර්ශනයක්ම සෑම වාදයක්ම සෑම දෘෂ්ටියක්ම හැම එකක්ම ඉක්මවලා සමතික්‍රමණය කරලයි මේ සර්වඥාන්ත පෙන්නන මේ පරමතාන්ත නිවන පෙන්වනවා. ඊට කලින් උන්වහන්සේ දැකලා තියෙනවා මිනිස්යන් විසින් සාධාරණව මෙලොව වශයෙන් ලැබිය හැකි නිවන් උයයි නැත්නම් නිවි නැත්නම් සංසිඳීම් පහක්. ඉතින් අපි ඒක පහුගිය දවස් වෙනකොට <clears throat> තුනක් පහු කරලා තිබුණා. පළවෙනියෙන්ම පෙන්නන මෙලොව වශයෙන් ගෙන්දිය හැකි නිවීම නිවන වශයෙන් පෙන්වන්නේ පංචේ කාම ගුණේ තමන්ගේ භූතා තමයි සමප්පිතා කියන එකයි. පංචකාම ගුණයන්ගෙන් සංසුප්ත වෙලා පරිවාරණය කරලා භාත්පත ඒවා වට කරගෙන එයින් ආර්ය වෙලා ගත කිරීම මෙලොව වශයෙන් ලැබිය හැකි නිවනක්. අර සාමාන්‍යයෙන් කියන කාපල්ලා දීපල්ලා දෙලි කරපල්ලා කියන මූල ධර්මය. ඊට පස්සේ ඒක මේ පංචකාම ගුණ සම්පත්තිය ලබන්නේ ධාර්මිකවද අධාර්මිකවද නැත්නම් ඒවා උපයන්නේ සාධාරණවද අසාධාරණවද ප්‍රශ්නයක් නෑ ඒවා කොහොම හරි උපරිමේ සැප විඳීම තමයි උසස්ම පින්කම ඒක නිසා අද පවතින ආර්ථික ක්‍රමය නිදහස් ආර්ථික ක්‍රමය බොහෝ විට මෙන්න මෙවැනි මතයකට පිටලා තමයි කටයුතු කරන්නේ. මේ මතයේ ඉන්නේ නැත්තොත් දෙකොටසකට බෙදෙනවා. සමහරු ආත්මයක් තියනවා කරන දේ හොඳ දේ හොඳ ප්‍රතිඵල දෙනවා. නරක දේ නරක දේ ප්‍රතිඵල දෙනවා කියලා සාස්ත්‍රවාදී වෙඳගෙන මෙලෝ වශයෙන් සැප විඳීමට උත්සුක වෙනවා. ඒකම අන්තිම නිස්සාරයෙන් සලකනවා. තව කෙනෙක් ඉන්නවා මෙහෙම්පත් දෙයක් නැහැ. හොඳ හෝ නරක හෝ සාධාරණ අසාධාරණ හෝ හම්බ කරගෙන ණයට හරි කමක් නැහැ ඉන්නකන් සැප විඳින්න ඕනෑ කියන උච්ඡේද වාදයට වැටෙන කොටසකුත් තියෙනවා. ඉතින් ওই වාද දෙකෙන් ඒ කොමියුනිස්ට් අදහස් වගේ තියෙන වාමාංශික අදහස් කියනට බොහෝ විට කටයුතු කරන්නේ මේ මනස උත්තර බැඳිය යුතු ආත්මයක් නැත කර්ම කෙරුවට කර්ම ඵල විඳින ආත්මයක් නැත ඒ නිසා ඉන්නකන් සැප විඳින්න කියලා එතකොට ඒ අතන ප්‍රස්තවාදයක් කැපයි. ඒ වගේම හොරකම දුරාචාර මොනම දෙයක් හරි ප්‍රශ්නයක් නෑ කැපයි. ආයතනයක් ඉන්නව නෑ නෑ එහෙම නෑ අපි කරන දේ හොඳ නරක තියෙනවා. නමුත් මෙලෝ වශයෙන් විදිහ ටික තමයි විඳින්නේ. මක්සක අපි ඔය මේ ඉස්සරහට ලැබෙයි කියලා දැන් දුක් විඳලා ඉඳලා කියලා සාස්ත්‍රවාදී වෙඳගෙන මේ පංචකාම ගුණෙහි ඇලි ගලි වාසය කරනවා. ඉතින් මේක අපිට ලේසියෙන් ගැලවෙන්න පුළුවන් උත්තරයක් නෙවෙයි. මොකද ඒක තමයි සංසාරයේ ඒ පාෂය. මායාවේ පාෂය අපිට දීලා තියෙන මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන්ට රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මයේ කියන මේ දේවල් ලබන්නයි අපි මේ හැකියාවල් වෘත්තියෙන් කරන්නේ මේ උදේ ඉඳලා හඳානකම් ව්‍යාපාර කරන්නේ. නමුත් ඒක ලබන්න පුළුවන් අත්දැකීම් කියන බැරියක් තියෙනවා. වැඩි හරියක් බැරි. පුරා ඒ ඇත්තටම කියනවා නම් කිසිම කෙනෙක් ලබන්නේ නැහැ. නමුත් නැති ඇත්තෝ හිතනවා ඇති ඇත්තෝ දැන් ඉන්නේ මේ පංචකාම ගුණේ සංතරපණය වෙලා සමන්දීගූත වෙලා පරිවාරව ඉන්නවා කියලා. ඒක නිසා නැති ඇත්තෝ වැඩි නිසා නැති ඇත්තෝ හිතනවා සුළු පිටසක් මේක ලබාගෙන තියෙනවා අපේ ක්‍රමයේ වැරදි අපි හරියට කෙරුවා නම් අපට පුළුවන් යන්න ඇත්තටම ඒක පරම දිත්ත ධම්ම නිපායයක් කියලා. නමුත් අහම්බෙන් හෝ ඒ අර <clears throat> දුක්ඛිතව දුක්පත්ව ගත ගන්න කෙනෙක් යම් ආකාරයෙන් ඇතුළත පිටත ඒ පොහොසත්ය ආශ්‍රය කරන් ලැබුණොත් ඒ ජීවිතෙත් ඉන්නේ නරාවලක තමයි අපායක තමයි මානසික අසහනයක තමයි පරිසර දූෂණයක තමයි. අත්මි තමන්ට තමන් දෙන්න මේ දෙස් තියා ගන්න තැනක වෙන්න පුළුවන්. නමුත් අර බෞද්ධරයේ හිතනවා එවැනි ලබලා තියෙන සැප පහසුකම් ලබලා දෙන ඒකාම සම්පත් ලබලා තියෙන ඇත්තෝ නිවනේ තමයි ඉන්නේ කියලා. අතමිට කාසිපන හොඳ හරි කියනවා නම් මම හිතගෙන දිවි ලෝකේ නවන්නම් කියලා මේ හිතන දිවි ලෝක වගේ මේගොල්ලෝ කියන සල්ලි කියන ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් සල්ලි කියන ඔය කියන දිවි ලෝකේ අත්තන්න ගියාම මේගොල්ලෝ අපායේ අදියම දක්වේ. ඒගොල්ලෝ ඒක හරියට කතා කරලා බලනවා. නමුත් ඒක පෙන්වන්න නැති වෙන රෝපණයකුත් තියෙනවා. පවාකාමකුත් තියෙනවා. මූනිකාවකුත් තියෙනවා. ඒකල බොහෝ දෙනාගේ මතය බොහෝම කල්ගේ මතයක්. මෙලොව වශයෙන් ලබා දෙන උසස්ම සම්පත තමයි පංචකාම සම්පත්තිය. ඉතින් ඒක විඳපු ඇත්තෝ ඒකට විශාල ගෝල බාල පිළිසක් ශ්‍රාවක පිළිසක් බඳවා ගන්නවා. අපි ඕගොල්ලන්ට මෙලොව වශයෙන් පංචකාම සම්පත්තිය ලබා දෙනවා. අපිට මෙන්න මේ මේ විදිහට බදු ගන්න අපිට මේ මේ විදිහට ඡන්ද දෙන්න අපි එනකොට මේ පිටිපස්සෙන් අස්යෙන් ඇවිල්ලා අපිට සහයෝගය දෙන්නේ කියලා අර රැළ මෙහෙවාගෙන දෙන්නම් කියන දෙන්නම් පොරොන්දුවට පංචකාම සම්පත්තිය පෙන්වගෙන යනවා. ඉතින් ඒක පිටිපස්සට ඇట్లా යන පිළිස වැඩි. ඒක ඉතින් අදත් එහෙමයි, එදත් එහෙමයි. එන්නේ එහෙම ඉන්න අතරමැද යම් පිටක් විවේක වනපන්ත සේනාසන ආශ්‍රය කරලා අර ඇස්වලින් රූප බලලා සැප විඳිනවා, කන් වලට ශබ්දගෙන ඇවිත් දීලා රස විඳිනවා, නාසයට ගඳ සුවඳ දීලා රස විඳිනවා, කටට ආහාර රස මතෝල දීලා කැම බීම දීලා භෝජන දීලා රස විඳිනවා කයට සුඛෝභෝගී ආනවාන ඇඳ ඇතිරි කොට මෙත දීලා රස විඳිනවා හිතට ඕන ඕන දේවල් කල්පනා කරලා හපෙන්නවා කියන එකට ප්‍රතිපක්ෂ වූ ඇස් දෙක වහගෙන රූප නොබල. ශබ්දනාහ උත්සද්ද කරගෙන ගිහිල්ලා. මිනිස්සෙන් පිට වෙන වාතයෙන් තොර වූ විදන වාතය. එහෙම නැත්නම් මනුස්ස ගඳින් ඈත් වෙනවා. ඊළඟට ආහාර වේල් ගන්න අඩු කරලා කතාව අඩු කරලා කය නිකම්ම නිකම් පොළොවට තියලා හිතට අරමුණක් එකම එක අරමුණක් දීලා ඒ විවේකජ ප්‍රීති සුඛමය වූ යම් ආකාරයක ධ්‍යාන සම්පත්තියක් ඉපෙවා නම් ඒ කුත්කලෝ කියනවා ලෝකේ සපජාති දෙකක් තියෙනවා එකක් තමයි ආමිත සැප අන්තිම නිරාමිත සැප ආමිත සුඛ නිරාමිත සුඛ පංචකාම සම්පත්තිය නිවනේ කතා කරන ඇත්තෝ දන්නේ මේ ආමිෂය සම්බන්ධ සුඛය අල්ලන්න මනින්ද කියලා බලන සුඛය පමණයි උපභෝග වස්තු මතින් පරණගෙන සුඛේ පමණයි. නමුත් ඊට වැඩි වෙනස් වූ සුඛයක් කියනවා. ඒකට කියනවා මේ ධ්‍යාන සුඛය කියලා. එතකොට වෙන්නේ මොකක්ද අර පංචකාම සම්පත්තිය නැත්තම් එන විදිහට නීවරණ ධර්ම කියලා අපි පැත්තෙන් ගමු. ඒ නීවරණ ධර්ම පහ වෙනුවට ධානාංග පහකින් හිත ප්‍රතිස්ථාපනය වෙනවා. කාම ඡන්දය කියලා කාම වස්තුන් ප්‍රති ආසාව වෙනුවට හිත ඒකාග්‍රතාවය වතු කරගන්නවා. සමාධිය මතු කරගන්නවා. ව්‍යාපාදයේ වෙනුවට තරහ යනවා වෙනුවට ප්‍රීතිය මතු කරගන්නවා. තීරමිද්දේ වෙනුවට විසක්කේ මතු කරගන්නවා. ඊගාවට උද්දච්ච කුච්චේට විචාරය මතු කරගන්නවා. ඊගාවට විචිකිච්ඡා වෙනුවට විචිකිච්ඡාවෙන් විචක්ෂේ මත කරගන්නවා උද්දච්ච කුච්චේ දුකේ මත කරගන්නවා මෙන්න මේ විදිහට අර නීවර ධර්ම විෂයෙහි තීන පීන ඒක රස විදෙම හිලපු ඇත්තෝ ඒ නීවර ධර්මයන්ගෙන් ප්‍රතිපක්ෂ වූ ධානාංග පහකට අයිතිවාසිකම් කියන ප්‍රථම ධ්‍යානයේ ගියා නම් ඒ ඇත්තෝ අර බොහෝ කොට කාම සම්පත්තියේදී ගත කරන ඉස්කේද වේවා සාසත වේවා පිළිබඳ කියනවා මේගොල්ලෝ මොනවද දැකලාද මේ මේ ලෝකේ නිවනක් කතා කරන්නේ. ඕගොල්ලෝ කතා කරන්නේ මේ කාම සම්පatti ගැන. අපෝ කවදාකවත් එහෙම කතා කරන එකක් නෑ මේ ප්‍රථම ධානය උපදවා ගන්න. ඒක නිසා අයත් කියනවා අපි ගියේ පාර ගත්ත විදිහට අත්තිබෝයේතු වත්තා යන්තුන් වදේ ඇත්තට ඕගොල්ලෝ කියන විදිහට මේ සැප විඳින ආත්මයක් තියෙනවා. නතෝනත් පිටු වදාමයි. අපි කියන්නේත් නෑ එහෙම සැප විඳිය යුතු සැප විඳින ආත්මයක් නෑ කියලා. නෝචකෝ හෝ අත්තා නෝචකෝ හෝ අයං අත්තා එක්තාවතා පරම ධර්ම පරම දිට්ඨ ධම්ම නිබ්බාණ පත්තං හෝ නමුත් ඔය කියන ආත්මයේ මේ කාම සම්පත්තියෙන් පමණ උත්කෘෂ්ඨ වුණේකටපත් වුණා කියලා නම් අපි නම් කියන්නේ ඕගොල්ලෝ දන්නේ එකයි ඒක ගැන දන්නේ නැහැ ඕගොල්ලෝ එහෙම කියනවා අපි තාත්ත්වය පිළිගන්නවා අපිත් නැහැ කියන්නේ නෑ නමුත් මේක පරම නිර්මාණය කියලා කියන්නේ ඒක නුවට අපි කියනවා සවිතක්කං සවිචාරං පීති සුඛං ප්‍රථම ධ්‍යාන උපසම්පච්ච විහෙරති. ඉතක් කවිචාර සහිත පීති සුඛ සහිත ප්‍රථම ධ්‍යානයටපත් වුණා නම් අපි කියවන්නේ ඒක තමයි නිවන කියලා. ඉතින් මේ ප්‍රථම ධ්‍යානය කියන කතාව අපි ගිය පාරමත් කරගත්තා. විශේෂයෙන්ම ධර්ම දේශනාවට පස්සේ කරපු සාකච්ඡාවේදී ඒ ඇතිවෙච්ච මූල ධර්මයේ කරුණු භාවනා ජීවිතේ බොහෝම සම්බන්ධ නිසා අපි බොහෝ වෙලා ජීවිත වෙලා සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරනකොටත් මතුවුණා මේ විතක්ක විචාර කියන ධර්මතා දෙක, চৈতසික දෙක කොහොමද මේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ උද්දච්ච කුච්චිතා කියන පංච නීවරණ ධර්ම යටපත් කරලා හිත চৈতසික ධර්ම යම් ප්‍රමාණයකට ආඳුම්ට්ටු කිරීමේ ප්‍රධාන යුග මෙහෙවරක්. ප්‍රධාන මෙහෙවරක් කරනවා. ඒ නිසා භාවනා ජීවිතයේදී මේ විතක්ක විචාර දෙක ඉතාමත්ම වැදගත්. මේ දෙකෙන් තමයි අපි මේ තේරම මේ ලෝකයේ වැඩි හරියක් පිට අනුවකට වැඩි පිටසක් යෙදීගත කරන මේ පංචකාම ගුණයන් මේ විතක්ක විචාර කියන දෙකට අලවංගුවට වාංගු කරලා තමයි අපේ නිරාමිත සුඛය ඉවත දාලා ආමිත සුඛය ඉවත දාලා ඉන්න නිරාමිත සුඛය සම්පත් කරගන්න. ඒ තමයි විතක්ක විචාර කියන ධර්මතාව දෙක භාවනා කරන යත්තන්ට වාද විවාද පැත්තේ හෝ දාර්ශනික පැත්තේ හෝ එහෙම නැත්නම් සංසන්දනාත්මකව භාවනා ජීවිත සම්බන්ධන පැත්තේ බොහෝමත්ම වැදගත් වෙනවා. ඒ විදිහට තාක්ෂණික පැත්තෙන් බලනකොට යෝගාවචරයේ දත යුක්ත මේක. ඉතින් ඒක සඳහා හොඳ පොතේ දැනුමක් අවශ්‍යයි. ධර්ම සාකච්ඡා අවශ්‍යයි. බණහන් ඕනේ. ඒ වගේම භාවනා කරන්න ඕනේ. කරලා ඒ තමන් මේ විතක්ක විචාර කියන ධර්මතා දෙකට කොයි ආකාරයෙන් සහයෝගය දීලා උදව්පකාර කරලා භාවනා කරනවද කියන එක කමඨාන් සූත්‍ර කරන වෙලාවෙදී සාකච්ඡා දෙකක් කරනවා. ඉතින් ඒ අනුව භාවනා යෝගාවචරව හතර කොටාසයක් පළපුරුදු භාවනා ශාරයවරු දුවා දක්වනවා. සමහරු ඒ භාවනා කරලා බණ අහලා ක්‍රමක්‍රමයෙන් මේ විතක්ක ਵਿਚාර කියන දෙකේ වස්නාකම තේරුම් අරගෙන මේ තේරුම් ගත්ත වෙලාවේ ඉඳලා සමතන සුද්ධ කරනට හරියටම මේ විතක්ක ਵਿਚාර වලට යාදෙන විදිහට විතක්ක ਵਿਚාර වලට ගැළපෙන විදිහට හරියට කියන්න දාන්න. ඒ නිසා එවැනි ඇත්තන්ට පාර හරිය ලේසි. ප්‍රතිම කියනවනම් ගුරුවරගේ ඇති අත්‍යන්ත අවශ්‍යතාවයෙන් සික්කක් නේද? භාවනාදී කලියෙත් මේකයි කියලා දාන්න. ඒ නිසා එවැනි ඇත්තන් කියනවා භාවනාවක් දාන්නව කතා කරන්නත් දාන්න. කතා කරනවා කියන්නේ කමඨාංකුද්ධ කරන්න දාන්න. තව පිටසක් ඉන්නවා කියන දේත් අහනවා. ඒ දේත් කරනවා. නමුත් ඒ Taman කොහොමද මේ විතක්කේ යොදවන්නේ කොහොමද විචාරේ ක්‍රියාවක් කරන්නේ කියලා කමඨාසුද්ධ කිරීමේදී ගොනුයි. සිතියන දාන්නේ. එනසම මොකක් හරි දෙකින් ඒක පසුබාන. ඉතින් එතකොට මේ පුද්ගලයා අර කියන්නක් ගන්න කරන්නක් ගන්න කෙනාට වැඩිය දෙවෙනි මට්ටමේ වේගයකින් තමයි ගමන් කරන්න වෙන්නේ. ඉතින් ගුරුවරයාට සිද්ධ වෙනවා නැවත නැවත ප්‍රශ්න අහලා හරියට මේ විතක්ක විචාර මාර්ගයේ දිගේ මේ භාවනාව දිනු කරලා දෙන්න කමටහන් සුද්ධ කරලා දෙන්න. තව සමහරක් පිරිසක් ඉන්නවා ඒ වගේ දැන ගැනීම ඥානයක් නැහැ. ඒක එක සැරයක් කිව්වට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. බොහෝ වාර ගණනක් කරලා හැබැයි ඕනකම තියෙනවා. දන්නවා මේක හරියට කළොත් භාවනාවේ අපි කොහෙද ඉන්නේ, අවසා කොච්චර වැඩ තියෙනවද කියලා මේ විතක්ක විචාරයේ කවදාකවත් දෙගොල්ලක බාරයි. හැමදාම භාවනා මුල් කොටයේදී පරියන්කේදී මුල් කොටයේදී සතපොතේදී පාවිච්චි කරමින් පාවිච්චි කරමින් නැවත නැවත බණ අහමින් ගත කරනවා. උනන්දුව තියෙන නිසා ගුරුවරයෙකුට විහෙත ගන්න පුළුවන්. හැබැයි ඒක නිකන් නිලුම් පටේ තිබ්බ වතුර වගේ දරන්නේ නැහැ, අල්ලන්නේ නැහැ, නිකන් කික් බඩ තියෙනවා. අන්න එහෙම යෝගාවචරත් එක්ක බොහෝ කල් ගත කරන්නේ. නමුත් ඒ යෝගාවචරයේ ධර්ම ගෞරවය නිසා නැතිනාස්තියක් වෙන්නේ නැහැ. සංකල්පයක් ඉන්නවා ඒ වගේ ඒ වෙලාවට තේරුම් ගැනීමේ ශක්තියකුත් නැහැ. කුලිතත්ව විචාර වගේ ධර්ම පිළිබඳ භක්තියක් ආදරයකුත් නැහැ. ඒගොල්ලෝ හිතනවා වෙන ක්‍රම වලින් පුළුවන් වෙයි. මෛත්‍රී බුදු ආමරෝ දැකලා ඒකම ධර්ම මණ්ඩපයේදී බණ කල සාදු කියනට අපිට කියවන් දකි. එතන හිණෙන් නින්ද නින්ද හිණියක් දකින්න වගේ අපිටත් හොඳ කොට හොර කරන යනකොට නිවන් පෙනේ කියලා එහෙම හිතන જાතිකුත් ඉලකේ ඇත්තු අර බණ අහනකොට ඉතර හිතගත යුතුල අහන්නෙත් නැහැ. ඒ වගේම කමඨාන්ත උපසමක ඉච්ඡතම අලකන්නෙත් නැහැ. ඉතින් ඒක හරීම වෙහෙස කරයි භානමද්දස්වල වැඩියෙන් ඉන්න ඔයත් තමයි. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕන සංසාරේ වැඩි කාලයක් අපි ඉඳලා තියෙන්නේ ඔය හතරෙන් පන්තියේ තමයි. එතන ඉඳලා තමයි අපේ යම් කිසි දවසක සද්ධාදී ධර්ම මෝරනකොට මේ ඉගෙන ගන්න යුතු දේවල් ඉගෙන ගන්න හිතේ. හිතුණාට මහත්යන්නේ. ඒක ගොඩාක් අප කරන්නේ. ගොඩාක් පරිත්‍යාග කරන්නේ. ඒ පරිත්‍යාග ගන්න කල්යාණ මිත්‍ර අතර ගුරු අතර ආශ්‍රය කරනකොට හරියට පොත පෑගෙනවා මෙන්න මේකයි දත යුක්තිය. ඒකයි කල යුක්තිය කියලා හරියටම ඒ වල්පල් නැතුව හරියට පරිවිමත අපේක්ෂව කතා කරන්න පටන් ගත්තාම ඔන්න බුදුන් පේ. ඔන්න ධර්මයේ පේ. ඔන්න සංඝයා පේ. ආනේ ප්‍රමේයයා බලනකොට මේ විචක්ක විචාර දෙක තමයි මෙවැනි විග්‍රහයකට පාදම වෙන්නේ. ඒ විචක්කය කියලා කියන්නේ අරමුණට හිත නංවන එක කියලා අපි එදා තේරුම් ගත්තා. විචාරය කියලා කියන්නේ අරමුණක් නම් වූ හිත ඒ අරමුණ එක පැත්තකින් හෝ අතගාලා බලන. රස බලන. නොකින් and knowing කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා එන අරමුණ මෙනෙහි කරනවා. නම් කරන එක පිටක්ෂි. නම් කළොත් ඒ අරමුණ නොබල රස නොබල අත නොගත් රහත නොලබ නොවිඳ එනවා. එතන මේ විදිහට කොයි කාර්යයක සමාන්තරව ගමන් කරන සාහිත්‍යක දෙකක් දෙකෙන් දෙක වෙන් කරන්නත් බැහැ. අත ගෑවොත් නම් යමක් අපි දන්නවා මේ වස්තුව මෙලෙක් දෙයක්ද සද දෙයක්ද උණුසුම් දෙයක්ද කුසින් දෙයක්ද ද්‍රවයක්ද වාතයක්ද ඝණයක්ද කියලා අත ගාලා අවුනේ නැහැ කියන්න බෑ. නැත්නම් අත්විඳින්නේ නැහැ කියන්න බෑ. අත ගෑවා නම් අත්විඳිනවා. දෙලෙට කියනවා බැලුවා නම් දකින්න. මම බැලුවා මම දැක්කේ නැහැ කියන්න බෑ. එතන ආරමුණ තිබුණා නම් බැලුවා නම් දැක්කා නම් ඒක තව කෙනෙකුට අපිට වචන දේශනා කරන්න පුළුවන්. අන්න ඒකට කියන විචාරය. මෙන්න මේ විතක්ක විචාර දෙක තියෙනවා නම් අරමුණේ විතරම ක්‍රියා කරන විතක්ක විචාර දෙක තියෙනවා නම් ඒ විචේ කවදාකවත් නිදුකට පහළ වෙන්නේ නැහැ. සැක සංකා කුකුස් විශ්ලි ගති පහළ වෙන්නේ නැහැ. එන්න මේ විතක්ක විචාර දෙක පත්වීම නැත්නම් විතක්ක විචාර දෙක රජ වීම විතක්ක විචාර දෙක නියම ආසන ගැනීම තමයි භාවනාවේ සමෘද්ධිමත් වීම කියලා කියන්නේ. මේ සමත භාවනාවේදී මේ විතක්කය සහ විශේෂයෙන් විතක්කේ අරගන්නේ ඒක යොදවන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බාහිර ආරම්මන හයෙන් එකකට. එක්ක රූපයක කටින මණ්ඩල වාගේ එහෙම නැත්නම් ශබ්දයක මේ අපි කියන පිළිතක නැත්නම් ඒ වගේ බණකට හිතේ දාගෙන ඉන්නකොට එන ගඳට එන තරසට නැත්නම් පහකට ආනපානේ ඒ වගේ දෙයකට හිතේ දාගෙන ඉඳීම තමයි සමතේදී කරන්නේ. මේ පස්සනාවේදී නම් ඒ බාහිර අරමුණ ඇවිල්ලා අපේ යම්ම ඇහැ කන දිව නාසය කය නැත්නම් මන කියලා ద్వාරයක හැපෙනවනේ ඒ හැපීම නිසා හැපීම හැපෙන තරහදී හැපීම නිසා ඇති වෙන යම් බින්දරයක් තියෙනවා ඒකත් කියන ඔක්කොම ටික හිතේද ඒ නිසා විපස්සනාදි ශේෂ්ඨ කුල සමතේදී බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආයතන මේ අරමුණු 6 විතරමයි සලසුම් කරන්න වෙන්න කරන්න නිසා අරමුණට හිත නංගනවා කියලා විතක්කේ නංගනවා කියලා කියන්නේ ඒ රූපයකට, සද්දයකට, ගන්ධයකට, රසයකට, පහසකට, ධර්මතාවයකට හිත නංගනවා. එතකොට සමතේදී විශේෂණය කරන්නේ ඒ අරමුණේ වගතුක. අරමුණේ අලගිය මුලගිය අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන ලක්ෂණ. ඒ නැත්නම් භාවනා වචන මාලාව හැදිට කියනකොට සතහන සහ ආකාරය. නමුත් විපස්සනාවේදී ඊට වැඩි යනවා ඒ ආයතන අරමුණ රූපයක් නම් ඇහැට වෙන වැදුනට පස්සේ ඒ දකින්න රූපයේ හොඳ නරකයි ළඟ දුර බව ඉස්තිකృత භාවය ආදී ඒ විදිහ රස ඕජාව හේරම භාවනා කර්ම වෙනවා. සබ්දයක් වැදුනා නම් ඒ සබ්දේ මිහිරිද අමිහිරිද ආසවුනාද එපාවුනාද කියන අපේ ඒ සබ්දය ඇතිවීම නිසා හිතට වෙන වර්ණ ගැනීම සියල්ලම අරමුණු වෙනවා භාවනාවට ගෝචර කරගන්න. ඒ වගේම ගඳක් නම් ඒ නිසා ඇති වෙන විප්‍රියාස හිතේ. ඒ වගේම රසයක් නම් හිතේ ඇති වෙන ආසාව එපාතම ගැටීම වෙනවා. ඒ නැත්නම් කය ආනාපානය ලැබුණා නම් ඒ නිසා ඇති වෙන උසුල් ගති, හිතිල් ගති, කම්පන, චංචල, හොඳයි නරකයි ආදී වශයෙන් ගැන තේරම විපස්සනාට වැටෙනවා. මේ විදිහට ධර්ම අරමුණ කරත් එහෙමයි. ඒ නිසා සම්මත විපස්සනා දෙකේ මේ අර්ථ ભેදය ආයිසියෝ. කරුණාවයි සාකච්ඡා කළේ ගොඩාක් කතාවක් එනිසා අපිට යම් ප්‍රමාණයක හැඟීමක් ගන්න පුළුවන්. කොහොම නමුත් ඒ විදිහට සමතරමුන්ට විචක්කේ නැවත නැවත යෙදවීම නිසා අනිකුත්තර කලින් සඳහන් කළ නීවර ධර්ම දුරු කරගෙන ඒ සමත අරමුණේම හිත නිමග්න වුණොත් අපි කියන දැන් විචක්කේ රජ වුණා කියලා. ඒකෝට විචාරයේට නිසින්ින්ද වැඩෙන්න ඉඩ හම්බ වෙනවා. අපි ගන්නවා ආනාපානය හුස්ම රැල්ල මත අපි මෙමෙයි කිරීම කරනවා. විචක්කේ නංගනවා. නෝට් කරනවා. නම් කරනවා. අතුල් දෙනවා කියලා. පිට වෙනකොට පිට වෙනවා කියලා. ඒකත් ඇතුල් වෙන ඇතුල් වෙන වාරය ඇතුල් වෙනවා හා සමගම ඇතුල් වීම කෙරෙහි විතක්කය. නැත්නම් මේ භාවනා හිත නැංගීම සිදු කරනවා නම් අපේ හිතේ කලකොලයක් නැතුව දැන් මගේ හිත පවතින්නේ ඇතුල් වීම විශේෂයෙන් මේ මුල මෙහෙමයි, නැද මෙහෙමයි, අග මෙහෙමයි, දිගද, කොටද ආදි වශයෙන් ඒ ඇතුල් වෙන හුස්මේ වග විභාගය. ඒක ඇති සතහන් රූපාකාරයෙන් කියන්නේ. ඒක ඇති ආකාර රූපාකාරයෙන් කියන්නේ. ඒ මොකද විකක්ෂේ නැන්නා නම් ඉතින් ඒක අත නොබයින්නේ. ආන්නේ විදිහට අරමුණ මත නැවත නැවත විතක්කේ නැංවීම නිසා විචාර දෙකියක් වැඩෙනවා ආන්නේ විතක්ක විචාර දෙක යම් වෙලාවක රජ කරා නම් විතක්ක විචාර කවිතක්කං කවිතාරං විවේකජං පීතිසුඛං සමාධිජං පීතිසුඛං පතම ඥානං ප්‍රසම්පද්ද විමුක්තිය අත්නෑර ඒ අරමුණේම අඛණ්ඩව හිත පාත්තාගෙන යනකොට ඒකට කියනවා අපි උපචාර අස්පනා වශයෙන් ඇති වෙන සමාධිය ප්‍රථම ධ්‍යානය. ඒ වෙන කෙනාට පේනවා මේ රූප ශබ්ද ගන්ධ රස වලින් ලබන ආමිෂ සුඛයට වැඩිය මොන්න තරම් වෙනසක් ඒ ප්‍රථම ධ්‍යානයේ තියෙනවා. ඒ කියන්නේ ඒත් කියනවා අරගොල්ල කියන පරමදික්කම නිබ්බාණය. මොකද මෙන්න විදිනවා නම් මෙන්න කියනවා නම් මෙන්න ගරු කරනවා නම් අරගොල්ල යුක්ත. මොකද්ද මේ ප්‍රථම ධ්‍යානයේ ලැබෙන ඒ ආමිෂ සුඛය. අන්නේ විදිහට බාහිර අරමුණෙන් වෙන් වෙලා ගත්ත ආරම්භණය මතම හිත වැටීමට කියනවා අපි ඒ අර්පණාගත වෙනවා කියලා හිතට නිමග්න ආරම්භණයට නිමග්න වෙනවා. මේකම මේ කොහොම සමානව අරමුණයි අරමුණ වදින ద్వාරයයි ඒ නිසා ඇති වෙන අත්දැකීමයි කියන මේ තුනම ගත්තත් ඒ සිද්ධිය මත නැවත නැවත හිතනම් ඒවට ලක්ෂ වෙනවා නම් අර වාගේම සංසිද්ධියක් විපස්සනාදී සිද්ධියක්. අරකට කියනවා සමත සමාධිය කියලා. අපි මේ දැන් ඇති වෙන දේ කියනවා විපස්සනා සමාධිය කියලා. ඇත්තම මේ පාර ගත්ත මාතෘකාවට අදාළවයි මේ ධර්ම දේශනාවට කියන්නේ. නමුත් මේ ප්‍රශ්න මතුවෙච්ච ස්වරූපයෙන් අට හිතන මේ ටික වැදගත් වෙයි කියලා. ඒ නිසා ප්‍රථම ධ්‍යානයේ සමවැදීම නම් වූ සමත කොටසේ ගන්න ආදත්තේ ඇතුව ඒ න්‍යාය ක්‍රමයට විපස්සනාලෙත් සිදුවෙන වැඩ පිළිවෙල එහෙමම සඳහන් කරලා තියෙනවා විසුද්ධි මාර්ග අටුවා කතාවේ ආරම්මණේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ ප්‍රතිපක්ෂේන අනවිදූතෝ අප්පිතෝ වේ චිත්තං නිස්සලං තපේති මේ අහන ප්‍රශ්නේ මොකද්ද කනමත්ත පිටික සමාධිය කියන්නේ මොකද්ද කියලා අනික සමාධි කනමත්ත පිටික සමාධි කියලා අර්ථකථනය කරනවා ඒ මොකද අර ආනාපානයේ හුස්ම රැල්ල මතම නම් හිත පවත්වන්නේ එන හුස්මක් පාට ඇතුල් වෙනවා. පිටේ හුස්මක් පාට පිට වෙනවා කියලා දිගට මෙහෙ කරන්න පුළුවන්. අපි හිතමු යම් විදියකට මේ යෝගාවචරයාගේ මේ චිත්ත ප්‍රවෘත්ති වැඩ කරන්නේ පෞෂත්ව වැඩ කරන විපස්සනාව දිහාට කියලා. ඒ පුතේට හුස්ම රැල්ල ඇතුළේ පිටවීම එක්කන පේන්නේ නැහැ. නමුත් හුස්ම නිසා ඇති වෙන උණුසුම් ගතිය හොඳට පේනවා. සීතල ගතිය පේනවා. කම්පන චංචල ගතිය පේනවා. මේ කම්පන ගති සංචල ගති අර හුස්ම රැල්ල වගේ නෙවෙයි එක හුස්ම රැල්ලක් ඇතුලේ දහස් ගණන් මතුවේ. එතකොට ඒව එක එකක් මෙහෙ කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ පුද්ගලයාත් මෙනෙහි කරනවා ඇතුල් වෙනවායි කියලා. නමුත් ඇතුල් වීම තුල ඇතුල් වෙන තැන නාසිකාග්‍රේ මෙන්න මෙතනයි උඩුතොලේ මෙතනයි කියලා තැනක් දෙනවා. ඒ තැන විවිධාකාර කුණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති හේරම ඉන්දෙන් දෙන්නේ වැඩියෙන් දකින්නකොට ඒ එක එකක් මෙහෙ කරගන්න බැරුව යනවා. නමුත් ඒ විතර දකින්න දකින්න අරමුණ ක්‍රියාවත් වෙන්න වෙන්න හිත තව තවත් කර්මන්නේ වෙන්න වෙන්න පුදුමාකාර විදිහේ කාන්දා ශක්තියක් ඇති වෙනවා. පුදුමාකාර විදිහේ ආකර්ෂණ ශක්තියක් නිකන්තියක් ඇති වෙනවා. ඒකත් සමත සමාධියේ බොහෝම සමානයි. මේ අර සමත අරමුණ ඇතුළේන හුස්ම බොහෝම සීලෙන් ඇතුළේ වෙනවා පිට වෙන හුස්ම බොහෝම සීලෙන් පිට වෙනවා ඒකේ හිත පවත්නවා කියන එක එච්චර අමාරු නෑ නමුත් මේ උණුසුම් ගති කම්පන ගති සංකර ගති ආදී මේ ස්වභාවික ලක්ෂණ මතුනාට පස්සේ ඒ පවත්වන හිත අර්ථත් වඩා ක්ෂණ මාත්‍රයි ක්ෂණ බහුරයි චිත්තක්ෂණ චිත්තක්ෂණක් වශයෙන් කරේ එහෙම කැඩි කැඩි අරමුණු මාරු වෙදී ගියත් අර සමත සමාධියට හා සමාන විපස්සනා සමාධියක් උපයනවා උපදින්නේ නැත්නම් ආදාහක් විපස්සනා ඥාන පහළ වෙන්නේ අන්න ඒ සංසග්ගය දීඝාකාරී වංශයෙන් පෙන්වන්නේ ආරම්භනේ නිරන්තරන් ඒකාකාරයෙන් පවත්වනවා. අර ඇතුල් වීම කියලා විපස්සනා යෝගාවචරයේ වශයෙන් මෙනෙහි කළා. ඒ ඇතුල් වීම නිසා ඇතිවන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, සිසිල් ගති, ප්‍රිය ගති, අප්‍රිය ගති, ළඟ දුර ගති, හොඳයි ලස්සනයි වටිනවයි කියලා හිතන ගති, නැත්නම් එපා නොදකින් කියලා හිතන ගති ආදී සෑම දේම දැක්කත් එහි නැවත නැවතත් හිත යෙදවීමට නිරන්තර අතරක් නොතබ ඒකාකාරයේ මේ ඔක්කොම තියෙන එකම රසය සීතල වුණත් උණු වුණත් එකයි කම්පන වුණත් චංචල වුණත් එකයි ආදී වශයෙන් ඒකාකාරයේ පවත්තමානෝ මෙන්න මේ පවත්තමානෝ කියන එක තමයි මේ විපස්සනාට ඉතාම වැදගත් වෙන්නේ ඒ නීවරණයක් වුණත් තමයි සබ්දයක් වුණත් කමක් නැහැ වේදනාවක් වුණත් කමක් නැහැ හිතවිල්ලක් වුණත් කමක් නැහැ සෑම දෙයක් ඒකාකාරයේන මෙන්නේ කියව පවත්වනවා නම් සතිපක්ෂේන අනදිගෝතෝ එතකොට ඒව ගැන කල්පනා කරන චින්තාමය ඥාන අයින් වෙලා ප්‍රතිපක්ෂ ධර්ම වාසේ හිත කෙලෙසන නීවරණ ධර්ම නොපෙන්නේ ඒ තරම්ම අරමුණ සමීප වෙනවා අරමුණේ පිළිමැදීම ඒ තරම් සිද්ධ වෙනවා විතක් විචාර දෙක ආනේ වෙනකොට අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේ අර්පණා සමාධියක්සේ හිත නිච්චලව තමයි මේන්න මේකට අපි කියනවා විපස්සනා ප්‍රථම ධ්‍යානය. මේක සිද්ධ වෙන්නේ නාම රූප පරිච්ඡේය ඥාන, පස්සේ පරික්ඛා ඥාන කියන දෙකේ සූර වෙච්ච කෙනාට තමයි. ඒකේ කියනවා නම් මම මේ බලන්නේ ආනාපානෙද, මම මේ බලන්නේ උදරයේ පිම්බීම හැකීමද, මම මේ බලන්නේ ධක්මනේ වම දකුණද, නැත්නම් යනකොට එනකොට කනකොට පොනකොට ඒ කරන අරමුණක්ද කියලා හොඳටම ඒක ඇති රූපාකාරයෙන් සම්මත හැටියට මම මේ කෑම ගන්නවා. මම මේ වැසිකිලි කරනවා. මම මේ යනවා. මම මේ හුස්ම ගන්න. මම මේ සක්මන් කරනවා ආදී වශයෙන් මේ රූපාකාරයේ හොඳටම රූප දැනගන්නවා. මේ රූපාකාරය විදියේ සංගතිය මේකයි. රූපාකාරය මේකේ නාමාකාරය මේකේ කියලා කොච්චර අවුලක වුණත් කොච්චර උත්සේකයක වුණත් දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ මනසේ ආවේනික ලක්ෂණ. අපිට හොඳටම කේන්ති ගියා. කේන්ති යන බව දැනගැනීමේ ශක්තිය මතන්න කේන්තියට බෑ. අපිට ලොකුම ලොකු ආශාවක් ආවා. ආශාවෙන් ඉන්න බව දැනගැනීමේ ශක්තිය ආශා හිතෙන් නැකෙන්නේ නැහැ. ආ මේ විදිහට මෙන්න මේකයි වෙන්නේ මෙන්න මේමයි මම දැනගන්නේ කියලා නැත්තම් පින්බි වෙනකොට පින්බිනවා කියලා මෙනෙහි කරනවා. හැකිලි වෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ආස්වාදේ ආස්වාදේ වගේ. ප්‍රසාදේ ප්‍රසාදේ මෙනෙහි කරනවා කියපුවාම ආස්වාද සංයුත් කටයුත්ත එකක් මෙනෙහි කරන කටයුත්ත එකක් කියලා නාම රූප දෙක වෙන් කරගන්න පුළුවන් ශක්තිය ආවට පස්සේ ඒ යෝගාවචරයට පේනවා උදේ නැගිටපු වෙලාවල හැන්ද වෙනකන් කිසිම චිත්තක්ෂණයක් නැහැ මෙනෙහි කරගන්න බැරි හෝ භාවනා නම් වල බැහැ. මොන ධර්මයෙන් වශයෙන් පුළුවන්. නමුත් පුරු නැති නිසා මුලක මුලක උගාක් වෙලාට මෙනෙහි වෙන්නේ නැහැ. අතක අතවතුන සිද්ධ වෙනම කරගෙන කරගෙන යනකොට තේනවා කොච්චර දේවල් සිදු වුණත් ඒක පිළිබඳව දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒකට සමාදන් වෙන එකයි කරන්නේ. ඒක භාවනාවට නම් වෙන එකයි කරන්නේ. විපස්සනාවට නම් වෙන එකයි කරන්නේ කියන අපි මෙහෙම කරනවා. මෙන්න මේ දෙක අරමුණක නාම ධර්ම රූප ධර්ම වෙන් කරන්න පටන් ගන්නතර පස්සේ ඒක මෙන්න මේ කිච නිරන්තරන් ඒකාකාරයෙන් පවත්මානෝ බිඳුදේ ඉඳලා හැඳ වෙනකම් මේක කරන මට්ටමට අපේ Javaය ගැම්ම වැඩි වුණා නම් අපිට පේන්න පටන් ගන්නවා මේ මෙනෙහි කරන හිත ඉස්සරලක් තිබුණේ මෙනෙහි කරන හිතක් නම් දෙවෙනියට මෙනෙහි කරන හිත පහළ වෙන එක ලේසි. ඉස්සරල තිබුණේ මෙනෙහි නොකරන අවුල් වෙච්ච හිතක් නම් අලුතෙන් මෙනෙහි කරන එකක් පහළ කරගන්න අමාරුයි. ඒක නිසා මේ හිත පහළ වීමට යම් යම් හේතු ධර්ම තියෙනවා. ඒ වගේම රූප ධර්ම වශයෙන් පින්වීමක් ඇති වෙලා ඒකේ මුල මැදා කරලා ඊට පස්සේ තින්දීම හැකිලීමට මා වෙනවා හැකිලීමෙන් තින්දීමට මා වෙනවා ආදි වශයෙන් සෑම දෙයක්ම සිදු වෙන්නේ හේතු ධර්මයි. රූපයක් තියෙනවා ඒ සංසිද්ධිය ඇති වෙන්නේ හේතු ධර්ම වශයෙන්. මෙලේ කරන හිතක් තියෙනවා ඒකේ හීන ප්‍රවේශ බව වෙනස් කරන හේතු ධර්ම. ඒවදියා නිස්කාන්තිය. ඇඟිලි ගන්න නැතුව බොහෝ වේලා කරගෙන යනකොට තේරෙනවා රූපේට රූපේ හේතුව තියෙනවා. නාමයට නාමයේ හේතුව තියෙනවා. රූපයට සමානට නාම හේතුවක් වෙන්න පුළුවන් රූප හේතුවක් වෙන්න පුළුවන් නාමයට සමානලට රූප හේතුවක් වෙන්න පුළුවන් නාම හේතුවක් වෙන්න පුළුවන් එතකොට අර අරමුණ නාම රූප වශයෙන් දෙකට කඩාගත් අරමුණ දැන් තේරෙන පටන් ගන්නවා නාම නිසා නාම පහළ වෙන අවස්ථාවල් තවස පුළුවන් මේ මේ වෙලාවදී නාම නිසා රූප පහළ වෙන අවස්ථාවල් මේ මේ විදිහට සිද්ධ වෙනවා රූප නිසා රූප පහළ වෙන අවස්ථාවල් තියෙනවා රූප නිසා නාම පහළ වෙන අවස්ථාවල් තියෙනවා ඔය හතරෙන් තොර ජීවිතයක් නැහැ එතකොට අරමුණක් ගත්තාම ඔන්න හතරකට වෙලා තේරෙනවා. දෙකද නෙමෙයි හතරකට වෙලා. එතකොට අරමුණ බොහෝමත්ම සමීපයි. ඒක අරමුණක් කිව්වහම ඒකේ ඉස්සේ පුරුෂ ගති මොනක්වත් නැහැ. දෙන්නේ නාම ධර්මතා රූප ධර්ම හේතුඵල වශයෙන් දෙන්නේ නාම ධර්මතා රූප ධර්ම. ඔය හතරෙන් තොර කිසිම ජීවාත්මයක් හෝ නවෝකාර දෙවි කෙනෙක් උදේ ඉඳලා හැන්දෑවෙනකම් බලන්නේ නැහැ. අන්න එතකොට යෝගාවචර විශ්වාසයක් ඇති වෙනවා. ඒ විතක්කේ කියන চৈতසිකේ කොච්චරක් අපේ භාවනා ජීවිතේ තේමාව තපේනවා. විතක්කේතර මොහොත අපි කියන භාවනාවේතර මොහොතක් කියලා. විතක්ක සහිත මොහොත භාවනා සහිත මොහොතක් ඒක ගන්ධ කීයක් එකයි රැක කීයක් එකයි. કોઈ අරමුණ විතක්කේට යටත්. ආනු විදිහට අරමුණ විතක්කේ මගින් යට කරන්න පටන් ගත්තා ජීවිතේ භාවනාව පුරයි. භාවනානුකූල ජීවිතයේදී විතක්කේ ධ්‍යාන අනිවාර්යම විතක්කේ කරන සෑම වෙලාවකම ඒ අරමුණ විමසලා බලලා විචාරය ගේනවා පටවි ධාතුන වල සාධගති මෙලෙක් ගති තේ සුබදා ආපෝ ධාතුවක් කරන විතක්කේ යෙදෙන්නේ සැකේන ගති පිටු කරන ගති තේ තේජෝ ධාතුන උණුසුම සිසිලට තේ වායු ධාතුන කම්පන චංචල ගති තේ ඒක ඉස්සලාම ආනාපානිය පින්නේ නැති වෙන වායෝ ධාතු වායෝ කොටබ්බ ධාතු ඉස්සර කරන වැඩක්. ආන ඒකෙන් පටන් අරගත්තාම රූප ධර්ම ටික ගොනු කරගන්න පුළුවන් වුණොත් අතරමහා භූතයේ වතේ අනිවාර්යයෙන් මේ ඇතිව ශික්ෂණය තුළින්මයි නාම ධර්මයි. ප්‍රිය අප්‍රිය ලකි තහිරිය වීර්ය සතිය සමාධි පාරේ ආනේ විදිහට වැඩේ කරගෙන යනකොට මුල විතක්ක විචාර දෙක රජ වෙනවා මේ විතක්ක විචාර දෙක රජ වෙනකොට තමයි ප්‍රථම වශයෙන්ම සම්මතන ඥානෙ පාරේ තවත් එක පැත්තකින් විස්තර කරනවා නාම රූප පරිච්ඡේද ඥාන බලනකොට හුඟක් වෙලාවට අපි තේන්නේ අරමුණ පහළ වෙලා පහු වෙලා මැද හරියි. අරමුණ දැන් ඇවිල්ලා වේදිකාවේ රඟ පානකොට තමයි අපිට පේන්නේ ඒ වෙස් ගන්න නැති අඳුන් අරි නැති අපිට පේන්නේ නැහැ. නාම රූප පරිච්ඡේද ඥාන නිසා මැද පිටියේ පමණ මේ පිටි මේ මැද කොටස. උපාදේවත් භංගේවත් පේන්නේ මැද කොටස. මේක දිහාම බලන ඉන්නකොට තමයි සත්‍ය පරිඥා කියලා කියන්නේ ඒක පටන් ගන්න ආරම්භයක් එක නැද මුල මැද දෙක පේන. ඒක යෝගාචරයට පේනවා දැන් අරමුණේ පැතිකඩ දෙකක් අඩු ගන්න පේනවා. පහළ වෙන හැටි පේනවා රංගපානවා පේනවා. යම්ම චිත්තක්ෂණයක පහළ වෙන හැටි පේනවා රංගපාන වෙනවා පහ වෙලා යන හැටි පේනවා. මුල පේනවා මැද පේනවා අග පේනවා උපාදේ පේනවා තිකේ පේනවා භංගය පේනවා කියන මේ තුන එකවරම එකම අරමුණ දකින්න පුළුවන් එක තමයි සම්මතණය කියලා කියන්නේ. මේ සම්මතන අවස්ථාවට එනකොට අදුපාඩුවකට තියෙන අරමුණ සම්පූර්ණයෙන්ම සුණු බවට ප්‍රතිබාරපත් වෙලා නැහැ. කලාප වශයෙන් තියෙනවා. ආස්වාදයේ එක කලාපයක්, ප්‍රසආදයේ එක කලාපයක්. සිඳීමේ එක කලාපයක්, හැකිලීමේ එක කලාපයක්. නමුත් මේක ඇතුලේ ගොඩක් තියෙන බව දන්නවා. ඒවා මේ ඝන වෙලා තියෙන්නේ සංතතියක් වශයෙන් නම් තාම තියෙන මොහේට ඉඳ. ඒ වගේ කලාපැතුලේ තියෙන සමාන කොටස් රාශියක් කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න ඉස්ලාමික පතනාව හැදෙනවා. ඒ නිසා සම්මතන ඥානයට යනකොට තමයි කියන්නේ ආරම්භණයෙන් නිරන්තරයෙන් එක ආකාරයෙන් පවත්තමනෝ ප්‍රතිපක්ෂේන අනුබුද්ධෝ අප්පිතෝ විය සිතන් ඉතලන් අපේ. ඒකෝට මේ සම්මතන ඥානයේදී තමයි අර සමත ප්‍රථම ඥානයේ වගේ අරමුණේ හිත කවදාකවත් කැඩෙන්නේ නැහැ අරමුණේ අල්ල බදාගත්තා වගේ. අරමුණේම හිත පවත්වා ගන්න ශක්තියක් ඇති. වෙන විදිහට කියනවා නම් බාහිරේ ඉඳලා බල බල හිටපු ආරමුණට බැසගත්තාසේ වෙනසක් ඇති වෙන පණ ගන්නවා සම්මත ඥානය. ඒ නිසා මේ නාම රූප පරිච්ඡේද පච්චේ පරික්ඛා සම්මතන කියන ඥාන තුන පසුපාලයේ කරගත්ත විස්තර කරගත් ඥාන ඒක කියන විපස්සනාට පද. දෙකෙන් දෙනකන් තාම විපස්සනාවක් පටන් ගන්නෑ. වෙන විදිහේ කියනවා ප්‍රථම ධ්‍යාන මට්ටමකට හිතක් ඉන්නේ නැතුව විපස්සනා කෙරෙන්නේ නැහැ. ඔගේ අනිත්‍ය දුකනාතන් කියන විදිහට වැඩක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ නාම රූප වශයෙන් තාත් ප්‍රත්‍ය වශයෙන් දැනගැනීමයි. දැනගන්නේ මේ මුලමදාක දැක්කා නම් ඉස්සල්ලාම හිත දකින්නවා මේ ලෝකේ මේ මුලමදාක දක්වන්න බැරි ක්ෂණ වශයෙන් කඩන්න බැරි මොනම දෙයක්වත් නැහැ. අරමුණේ සදාංක ආකාර සෑම දෙයක්ම අත නෑර බලන්න පුළුවන් නම් හිතට අහු වෙන මොනම දෙයක්වත් නැහැ. ඒ වගේ කඩන්න බැරි. වෙන විදිහට කියනවා නම් බලංකාර දවස් 7ක් වැඩතරක් කුළු කාණයක් පොල් අතර ගත්තාම වරුවෙන් පිටින දෙයක්. බලංකාරය කොච්චර වැඩ කළත් එකයි කුළු කාණයට ඉතර ඒක ලොකු දෙයක් නෑ. ආන්න මේ විදිහට සම්මත ඥානෙ ගියාට පස්සේ Taman ඇති වෙන පන්නරේ තමයි සමහර වෙලාවට සමහර ඇත්තෝ මේ බුදුහාමුදුරු කියපු කතාව විපස්සනා යෝගාවචර කියන මම දැන් නිවන් දක්ලා ඉන්නේ කියලා අනුතු උගන්වන්නත් පටන් ගත්තා. ඒ තරමටම ගැම්මක් එනවා මේ සම්මත ඥානෙදී. තාම හරියට විපස්සනාට බහැලක් නෑ සෝවාන් වෙලක් නෑ නමුත් රහත්මයි කියන තරමට හිත ගන්න ඉඩ එනවා මේ ඥාණය මේ පෙරමගට පුරුවක් බව දන්නේ නැත්නම් පණ්ඩිත වාක්‍ය කියන්න පටන් ගන්නවා භාවනා රට කරන අම්මට අපට උගන්වන්නත් යන්න පටන් ගන්නවා ගුරුවරුන් මට තරම් තේරෙන්නේ නැහැ කියලා හිතන්න පටන් ගන්නවා ඒ තරමටම මේක පරම චිත්ත ධම්ම නිපාණයක් බවට පත් වෙනවා කියවට ඔක බමුණෝ විසින් බුදුහාමුදුරුවෝ පාර වෙන්නේ ඉස්තර කරපු කතාවනේ දැන් ඉන්න බමුණෝ කරනවා ඒක කොරණ යන්නේ කෙරෙන එකක්. හොඳට භාවනාව හදිනකොට සිය උඩ දාන්න පටන් ගන්නවා. අපිට නම් වෙන්නේ මේක මිත්‍යා දෘෂ්ටියක් බුදුහාමුදුරුවෝ දොස් කියන කියාපු කතාවක් වාගේ මේ ධර්ම ලැබෙන ධර්ම දෙක ධම්ම නිබ්බාණය කියන්නේ කාම වස්තු නෙවෙයි. බල දන්නේ තුනේ කතා කරන ඔන්න මම නම් දන්නවා කියලා එහෙම කියන කෙනා ඒ කියන්නේ විහිළුවකට නෙවෙයි ඇත්ත. නමුත් අද මාත් බාරගත්තේ ඒකේ ඉතිහාසය. ඒ මොකද යම් දවසක විතක්ක විචාර දෙක රජ කිරීම නිසා ධ්‍යාන මංග පහ ඇති වෙන්න හිත පිට ලැබුණා නම් ඒ මාර්ගයෙන් ඒකාන්තයෙන්ම නිවන ධර්ම සාඩපත් කරනවා. හිත නිතරම අරමුණේ පිහිටවනවා. භාවනා මානසික කාට වැටෙනවා. නමුත් මේ විදිහට සම්මතන ඥාන කියලා අපි ගමු තාක්ෂණික වචනේ ඕකේ හුරු වේගෙන හුරු වේගෙන යනකොට පේනවා තාම අරමුණ සුළු වෙලා නැහැ. අරමුණ පුංචි වෙලා නැහැ. අරමුණේ කැපිතියේ ඒ තුන මේ විතක්ක විචාර දෙක අර නීවර ධර්මය යටපත් කරන උදව් කළාට ටික වේලාවක විතක්ක විචාර දෙකම රළු පරළු තත්ත්වයටපත් වෙනවා. අර අරමුණේ ඉන්නේ ඕන සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඔන්න හිතවි ගේන බව පේනවා. ඔන්න වේදනාව එන්න පටන් ගන්නවා. මේ බුදු වුණා වගේ හිතපු ඇඟ බුදු වුණා වගේ තිබුණ හිත කිසියම් දෙයක් මට නෑ මම ඒකාන්තයෙන්ම නිවර්ජාගත දැන්න මට සේරම ඒ සාර ධර්ම කියනවා කියලා හිත හිත නැවත නැවතත් හිම යොදනකොට අර විචක්ක විචාර දෙකේ තියෙන නන්නතර ගතිය නිසා ඒ තුන සහජ දුර්වලකම නිසා විවිධ කුණු කන්දල් ආයේ අර නිවර්ණයෙන් තොර වෙච්ච හිතට වට ගන්න පටන් ගන්නවා. අනේ ඒ தත්ත්වෙ ගියේ කෙනා ඒ தත්ත්වෙ ගියේ නැති කෙනා නම් ওই ප්‍රථම ධානයේදී ඉස උඩින් තියාගෙන අයියෙන් කතා කරගෙන ඉන්නවා. නමුත් ඒ සැතර ගියේ කරා කියනවා Taman යෝ යෝ මා වන් එහෙම අර ප්‍රථම ධානයේ ඉක්මවා ගිය තවත් කෙනෙක් මෙන්න මෙහෙම කියනවා. අත්තිකෝ ඒසෝ අත්තා යන්තුම් වදේසි. ආයෙත් මුතුනේ ඇත්ත වශයෙන්ම ඔබ වහන්සලා කියන විදිහට ඔය ප්‍රථම ධානයේදී සැප වේදන ආශ්‍රයක් කියනවා. නේ නැසෝනක් කියනවා මම කියන්නේ නැහැ එහෙම නැහැ කියලා. නෝචකෝ බෝ අයන්නත්තා ඉත්තවතා පරම දෙබ්බද කිතුලම් නිබ්බාන පස්සෝති නමුත් ආයසුතුනි උපමලකින් ඔය කියන ප්‍රථම ධ්‍යානපත් වෙච්ච බවනින් නම් නිවනටපත් වුණා ප්‍රථම ඉත්ත ධම්ම නිබ්බාන මට්ටමටපත් වුණා කියලා නම් අපි කියන්නේ නැහැ ඒ මොකද යදේව තත්ත්ව විතක්කිතං විචාරිතං ඒකේතං ඕල ඕලාරිකං අකායති ඔන්න ඔය ආයතන වලට දැන් ඔය ඉෂමුදේ ඉස්සරහ පෙළේන උදව් කරන විතක්ක ਵਿਚාර දෙක ඒ ඔය කියන සමාධියට තාම ඕලාරිකව පැන වෙලාවක් එයි. ඔය දෙනා කියන හිතුවක්කාරකම් පෙනේ ටික කාලයක් යනකොට නන්නස්තර වෙන හැටි පෙනේ ඕගොල්ලන්ට ලන්දේ කියන කුණු පාරකට ගලන හැටි පෙනේ ඕගොල්ලන්ට අන්නේ ඒක වෙච්ච දවසට යතෝ කෝබෝ අයං අත්තා විතක්ක විචාරාණං ඕපතම අජ්ජත්තං පසන්තගාතනං චේතෝ ඒකෝදි භාවං කෝබෝ අයං අත්තා කරම ධම්ම චිත්ත නිර්මාණං පත්තෝති හෝති යම් දවසක මේ විතක්ක විචාර දෙක සමතකරට වස්ත්‍රාණං බහාත ගුණං අන්න ඒක තමයි ආයතනයේ නියම පරම දිට්ඨ ගමනිපාත. ඒක නිසා නීවර ධර්ම යටපත් කරන්න වාංගු කරගන්න උදව් උපකාර කළා වූ මේ විතක්ක විචාර දෙක අවදාකවත් ඒගොල්ලන්ගේ ජම්ම ගතිය නොපා ඒගොල්ලන්ගේ තියෙන මරණයන් මර්ධනය කියලා පාස්තුව මරගති නොපා නතර කරන්නේ. වෙන විදිහට කියනවනම් ධ්‍යානයක වගේ ඉන්නකොට සද්ද ඇහෙන හලස්සන්නේ ඉස්සක්කේ තමයි. විචාරේ තමයි. ඒක සත්‍යයක් නෙවෙයි ධ්‍යානෙ නෙවෙයි කියලා පෙන්නලා දෙනවා. ඒකම සාහිත්‍යවිලි හිතනවා. මේන්න මේ විදිහට සම්මතඥානයේ ඉහළ ගියාට පස්සේ සමහර වෙලාවට ඒක ගොඩ වෙලාවක් වෙනකොට අර පුරුදුතාවයට මූල කර්මස්ථානයේ ඉඳෙද්දී ගොඩාක් ඒ රූප වේදනා ශබ්ද වලින් නැත්තම් ඉතිරි වලින් වේදනා මේ වලින් අර්ථ කරනවා. නම පාචී කරුණක් තියෙනවා. ඒ නිසා මේ විචක්ක විචාර දෙක නැත්තම් කියලා හිතනවා. ප්‍රදේශපාලනය අමාරුවේ රජයේ පිටවකට රජයකට වෙන්නේ ඕක තමයි. රජයේ පිටවන්න හරියම මරවර කොටසක් උදව් කරනවා. උදව් කරා රජයේ පිටවපු ගමන් ඒ ඇත්ත රජයට මරවර කරනවා. ඊට පස්සේ රජය ඊළඟට වන්න පොලිස් බලය හමුදා බලය වල සමන්ද උදව්පකාර කරව මරවරය මර්ධනය කිරීමට දාගත්තු දවසේ ඔන්න රජේ විශාල අරගලයකටපත් වෙනවා. ඒ වගේ තමයි අපි යාන්තම් නිවන ධර්ම දුරු කිරීම සඳහා ක්‍රියාවක් කරන මේ විචක්ක විචාර දෙක නම් වූ අරමුණට හිත නැංවීම සහ අරමුණේ රට බලන ගතිය විමසා බලන ගතිය කියන මේ දෙක නන්නත්තර ධර්ම දෙකක්. ගුරුතු ධර්ම දෙකක්. මේ දෙක තියෙන තාක්කල් අපිට ඔය කියන පරම දිට්ඨ ධම්ම නිපාණය ලැබෙන්නේ නැහැ කියලා යම් වෙලාවක බලන්න පුළුවන් වෙන්න ඕන කිසිම භාවනා මෙහෙය කිරීමකින් තොරව ව්‍යාපාර වලින් තොරව අරමුණේ බොහෝ වෙලා ඉඳලා පුළුවන් දෙන්න කියලා. වඩ පැය දෙක ඉඳ දෙන්න වෙනවා. ඒක කිසිම වෙලාවක මෙහෙ කරන්න එපා කිසි වෙනවනම් දරගන්න. හත් වෙනවනම් දරගන්න. පුළුවන් තරම් අරමුණේ ඉන්නත් කියලා බලන්න. ආන්න එතකොට පේන්න පටන් ගන්නවා මේ විචක්ක විචාර දෙකේ තියෙන අනෙක් පැත්ත. අහක යන නැත්නම් ලන්දේ තියෙන කෙනු පාරට ඇදලා ගන්න හැටි. ඉදාට ඉන්න කිස් නොදකින්න. මෙතෙක් කළා නම් විචක්ක විචාර දෙක තමයි පිළිවර දුරු කිරීමට අලවංගුවක් වගේ වාංගු කෙරේ. දැන් ඒ දෙකම බාධා කරනකොට මේ කියන්න වෙනවා කොහොමද ඉඳලා බලන්න ඒ උදව් කරපු දෙන්නම දැන් ඒ දෙන්නට නිකන් ඉන්න බෑ ඒ දෙන්න ඉස්සරහට කරකට. ආන් ඒ දෙක සමතික්‍රමණයට වෙනකොට තමයි ඒ පුද්ගලයාට ප්‍රීතිය පිටක් විචාරකේ දුර වීමත් එක්ක ප්‍රීතිය විශ්මත් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඊගාවට පෙනෙන ධර්මතාවයේ එසේ නමුත් අද ඒ ඉදිරිපත් කර මාතෘකාවේ තියෙන්නේ සිත්තේගේ හතෝටත් අත වරණ සිත් සම නිබ්බාන පඤ්ඤාපේති. මේ විතක්ක ਵਿਚාර දෙක සමථයකට පත්කිරීමෙන් තමයි ඇත්තටම නිවනක් ලැබෙන්නේ. මේ කියන්නේ බුදු ආන්තරෝ පෙන්වන්න හදන කලින් තිබුණු වැරදි මතයක්. ඒක භාවනා ජීවිතයේදී අපි අතින් තාම සම්පූර්ණයෙන් දෙවිලානේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කොතෙන්ද යනකම් මෙනෙහි කළ යුතුද කොතෙන් පස්සේ මෙනෙහි කිරීම නැතර කරන්න ඕනෑද කියන එක ඉස්හාමත්. මේක දෙකට කඩලා ඉවන්නන්නේ විපස්සනා. කොහොමද? අපි කියනවා ආස්වාද ආස්වාද වශයෙන් මෙනෙහි කරන ප්‍රස්වාද ප්‍රස්වාද වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරගෙන කරගෙන යනකොට ওই දෙක සමීප වෙනකොට ওই දෙක උත්සන්න වෙනකොට නැත්නම් නාම රූප වශයෙන් හුදුවට තේරිලා එළියත්තා වූ ප්‍රත්‍යක්ෂයක වැටෙන්න පටන් ගන්නකොට ප්‍රධාන වෙනස්කම් වර්ගයක් ඇති මේ භාවනා කරන්න ඉතලනවා කියලා හිත තත්පරට කරන්න කියනවා නෙවෙයි නමුත් මේ සිටියමක එනිසා ඇඳලා පෙන්වන්න වාගේ පෙන්වනකොට පේන්න තියෙන මොකද්ද ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. කිමින ඇකලින් බන්න ওই දෙක අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. මේ වෙන්නේ කොහොමද? හොඳේ සතියක් තියෙන. හොඳේ සමාධියක් ඒකයි tempat වෙච්චි හිත tempat වෙච්චි. ඉතින් යෝගාවචරය මේ විචක්ක විචාර කියන දෙක අත්හරින්න නැතුව අන්තිමට වෙනකන් අල්ල බදාගෙන හිටියෝ ඒ බුද්ධලා මොකද කරන්නේ හුස්ම නතර වෙගෙන එනකොට භාවනාව නතර කරලා හයිය හුස්ම ගන්න පටන් ගන්නවා. ඒ විතක්ක ਵਿਚාරලක තියෙන කරන්න පුළුවන් වෙන ගොරෝසුලා දිවිතනේ සිතින් අයිතින් ඉන්න වාගේ හොත් හොත් කාලා ඔන්න පිමින් පටන් ගන්නවා. නැත්තම් පුම්බණ්ඩය හොලන්න පටන් ගන්න වන්නමක් වාගේ. එතකොට වෙන්නේ මොකද්ද? අර tempat වෙමින් පවතින අති සමාධි දෙක අනවරයෙන් අනවාරයෙන් අනිව මේ අමෝරාවෙන් ගොරෝසු වෙන්න පටන් ගන්නවා. ඒ මොකද මේ විතක්ක ਵਿਚාර දෙක කොතෙක් දුරට පාවිච්චි කරනවද කොතෙන්දී දිව කියලා යනවද කියලා දන්නේ. අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු වගේ ගමේ කොට විදිහට හදාගත්ත පවුල වගේ ඒකට උනාට පස්සේ කරතියාන යන තරම් සැකතිය විය යුතු නැහැ. ප්‍රයෝජනේ හරකලා වැඩ කරන්න ඕන. ඒගොල්ලෝ හිතන්නේ ඒව නෙවෙයි. ඉල පවුනාට පස්සේ හැරමිට වීච කරන්න ඕන නැහැ කියලා හැරමිටියත් අරගෙන යනවා. ඉතින් ඔබේ සදාචාරය බලනකොට බුදුහාමුදුරුවෝ පුතේ බලනකොට මේක එක එක නාට අයිති දෙයක්. නමුත් මේ විදක් විචාර දෙක නම් එහෙම කරන්න හම්බ වෙන එක පරියන්කේදී වුණා කොතින් යනකම් ආස්වාදපත් ආසාවෙන් මෙලේ කළ යුතුද? කොතෙන් නැතන් දෙන්නේ නැකිලිම වශයෙන් මෙනෙහි කළ යුතුද කොතනදී ඒ පින්වීම ඇකිලිම තුනි වෙලා සමාකාර වැටෙයිද කොතනදී ආස්වාද ප්‍රසආදයෙන් තුනි වෙලා සමාකාර වැටෙයිද කියන එක හේතුවට දැකගත්තොත් මේ යෝගාවචක මතක් කරනවා මෙනෙහි කිරීම නතර කරන්නත් එපා ආස්වාද ප්‍රසආදයෙන් මෙනෙහි කරන්නත් එපා එහෙනම් දැනනවා දැනෙන කියලා මෙනෙහි කරන්න එතකොට අපි ඔය කරන්නේ මොකද්ද අර අරමුණු මට්ටමේ බාහිරින් ඇවිල්ලා වදින හුස්ම ඇතුළේම පිටේ වශයෙන් මෙහෙය කරන වෙනුවට හැපෙන තැනක මෙහෙය කිරීම මාරු කරන විතරයි. දෙලෙන් කියනවා නම් රූපයක් රූපයක් කියලා අපි දැක්වීම මෙහෙය කරන හිතමු රූපයක් රූපයක් කියලා මෙහෙය කරපු එකනකට වැටහෙනවා නම් ඒක මේ විදිහට දැන් මෙහෙය කරගන්න බෑ රූපේ විනිවිදන ගතියක් කියලා දකින්න දකිනවා කියලා අර අරමුණේ බාහිර තිබුණ හිත ඇහැ මට්ටමට ගන්නවා ආසවපසක් බලපු කෙනා නම් හැපෙන තැන තම මට්ටමට ගන්න. දැනෙනවා දැනෙනවා කියන. සබ්ජයක් සබ්ජයක් කියලා මෙන්න එක දෙක ගන්න. එක නාන කන වට්ටමට ගන්නවා ඇහෙනවා ඇහෙනවා කියන. හොඳ රසයක් ආහාරයක් මුත්‍ය විදින් හිටපු කෙනෙක් මිහිරි තනි රස පිට රස වශයෙන් මෙහෙ කරපු එක දැනෙනවා දැනෙනවා කියලා ජීව මට්ටමට ගන්න. ඒසාර බාහිරේ අරමුණු මට්ටමේ තිබුණු මෙහෙ පිටුද දැන් ద్వාර මට්ටමට ගන්න. තම මෙනෙහි කිරීම තියෙනවා. නමුත් දැන් මෙනෙහි කරන්නේ දැනෙනවා දැනෙනවා. බලනවා බලනවා. අහනවා අහනවා කියන්නේ. ආපල්පසල් කියන්නේ නැහැ. රූප කියන්නේ නැහැ. ශබ්ද කියන්නේ නැහැ. පරිසාල ලකු අධ්‍යක් ඇතුළේ මේක කියලා දෙන්නේ. නමුත් මේක මේ පාඩමවත් කියලා දෙන තරම් සුද්ධට අපට අනුසුද්ධ කරන්න බොහෝ දෙනා ගන්න. මොනවදෝ තනකින් පටන් ගන්නවා මොනවදෝ කියනවා එතකොට අර අරමුණු දිගේ කොහොමද සති සමාධි ගන්නේ කොහොමද මෙනෙහි කලේ කොහොමද අරමුණ වැටහුනේ කියන එක කියාගන්න බැරි නම් කවදාකවත් මෙන්න මෙලේ කිරීමේ වෙනස අල්ලලා දෙන්න හම්බෙන්නේ. මේ කියන්නේ ඉතක්ක විචාර දෙක අයින් කරන්න හම්බෙන්නේ නැහැ එහෙම කියනවා. මේන්න මේ විදිහට දැනෙනවා දැනෙනවා ඉන්න බව මෙනෙහි කරන්න පටන් ගත්තොත් නින්දට ඉඩකුත් නැහැ. අරමුණේ අර ඇති සමාජයේ බාහිර දුර්වල වීමකුත් නැහැ. දිගට ඉදිරියට යන්න පුළුවන්. ඉදිරියට ගියාට පස්සේ ඒක තරකදී තමයි තේරෙනවා මොනනම් තාරකින්වත් මෙහෙ කරගන්න බැරි තැනකට එනවා. හරියට කටිමැටි පිටේකට පොල් ලැබුලියක් ගැහුවා වගේ අල්ලමින් තිබුණ මෙනේ කිරීම අපර බෝලකින් ගලකට ගන්නවා වගේ පොළාපණින් පටන් ගන්නවා. ඉතින් දැනනවා දැනනවා කියලා මෙනේ කරන වෙලාවේ ඉන්නවා ඉන්නවා කියලා මෙනේ කරන වෙලාවේදී අන්නේ පොළාපණීම සිදු වුණාට එච්චර හිතෙන්නේ නැහැ එච්චර හිත කලබල වෙන්නේ ඒ මොකද ඊට කලින් තමයි අපි මෙනේ කිරීමේ ක්‍රම වෙනස් කරලා පුරුදු කරලා තියන්න දැන් ඔක අතාරින්න ලෑස්ති වෙනවා. ආනේ විදිහට ඒ මෙනෙහි කිරීම හැඳිලා යන වෙලාවක් එනවා. ඒ හැඳිලා යන වෙලාවේදී වෙනස් අදහාවක් සිදු වෙන එකක් තමයි විපස්සනා යෝගාවචර බලනින් අරමුණේ සතාන නැතුව යනවා. ආකාරය නැතුව යනවා. අරමුණයි හිතයි දෙක අතර වෙනස නැති වෙනවා. අරමුණේ දිම්බිය හැකිලිම දෙක අතර වෙනස නැති වෙනවා. එකතු වෙලා ප්‍රකාරට ඒකෝදි භාවයක් ඇති වෙනවා. ඔක්කොම gediye gedime එකක් බව තේරෙන පටන් ගන්නවා. මේන්න මේක වෙනකොට මෙන්න කිරිම මොන්නම ක්‍රමකින්වත් කරගන්න බැරි වෙනවා. අනිත් එක බලන්නේ මිනිහක් නැති වෙනවා. එතකොට උඹ දෙනේ කැප්ටි කරන බලනවා. අර අත බය කොල්ලි ටික දාම තියෙනවද? එහෙම නැත්නම් මට මේ නිින්දක් ගිහිල්ලාද? ආදී වශයෙන් අර අපි ධාරාව නැත්නම් මේක බණාල සාකච්ඡා කරලා නැති කෙනා අර තරහා නැති වෙනකොට මූලික වශයෙන්ම කලාප සම්මතනයේ ඉඳ තියලා සක්කාය දිට්ඨිය ආදී ධර්ම හෙල්ලුම් කරනකොට බය වෙනවා. මොකද අර මෙනෙහි කිරීමේ යන්ත්‍රය හරියට සුඛානම අල්ලගෙන යන්න බැරි කම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොටස අනුව මේව හරියට පෙළගස්සෝක ආචාර්යවරු දුරට මතක් කරනවා හැම වෙලාවෙම කමඨාන රූප කරනකොට මතින අරමුණ කියන්නේ මෙනෙහි කළ ආකාරය කියන්නේ නැත්නම් විතක්කේ කියන්නේ ආකාරය වලට හිත දෙය කියන්නේ ඒ කාර්යය කියන්නේ. දෙසිය ළඟට කවමදාකවත් කැලේ ගියත් අමතක වෙන්නේ නැහැ. හරියට කැලේ ඇතුළට යන මිනිහ යන යන කර ගහින් ගහට කොට කොට කොට කොට ගිය වන සංස්කෘතික විභාගයේ කිලෝමීටර කැමති වෙන එකක් නෑ. විදර්ශනයක් මම මේ කියන්නේ. කොට කොට ගියත් ඒ නිසා කොතර කැලේ ගියත් අපෝ එදෙට එනවා. ඒ නිසා යන තාක් මම පිට අරමුණු මෙහෙ කරමින් ගියාන ඒ අරමුණ රස විඳින ගියාන යෝගාවචරණ යම් තැනකදී තේරෙනවා මූල කර්මස්ථානීය පවා අර කලු දෙක අතර වෙනස නැති වෙනවා. තුනී වෙනවා සිවුම් වෙනවා. එහෙමනම් මෙනෙහි කිරීම අත කරන්න එපා සතිය මාර්ගය. දැන්වා දැන්වා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට විකක් විකාරෙට ටිකක් හරියට 55 වයසක පිරිනකොට ටෙන්ෂන් යන්න වෙනවා කියලා ඒගොල්ලන් දැනගෙන ඕනේ නම් එක්ස්ටෙන්ෂන් එකක් දෙනවා. නමුත් දැනගන්නවා මේක රජයේ අනුකම්පාවෙන් ඉදර දෙයක් නැහැ. ඕගොල්ලෝ යන්න ලාස් වෙනවා. ඉතින් මේ ජීවිතේ හැරෙකට නේ කරන්නේ හැම පරියන්කයකම කරන්නේ. උපකරණ උපකරණ වලින් පාවිච්චි කරන්නේ බැරි කරන පැත්තකින් තිබ්බා. සමථයටත් මේක වෙනවා විපස්සනාටත් කියලා. ඉතින් මේක දන්නේ නැති වුණොත් අනවශ්‍ය වෙලාවට කලවංගු ගන්නවා වගේ දී සමාධිගත වෙච්ච රාජ්‍ය එකක් විතර යොදවන්න ගත්තොත් අනවශ්‍ය මෙනෙහි කිරීම නිසා අවුලක් ඇති කරගන්නවා. ඒ වගේම අරමුණු ගොරෝසු කියන වෙලාවදී මෙනෙහි නොකර හිතුව සියුම් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා කියාගන්නත් බැහැ. එන්ට හරියට අරමුණේ පළු දෙක දැනගෙන ඒ ඒ වශයෙන් මෙනෙහි කළා ඒ ඒ වශයෙන් රස විඳින්න දන්නවනම් ඇත්තටම හැමදම හම් වෙන හැම ආස්වාදයක්ම අලුත් එකක්. හැම ප්‍රසාදයක්ම අලුත් වෙනවා. කවදාකවත් බෑ. මම දැන් ආසල් ප්‍රසාදේ දාන්නවා. මම දැන් මෙහෙ කරන්න දක්ෂයි කියලා කියන්න දෙයක් නැහැ. මේ තරමටම උන්නේ සම්මතන ඥාන මට්ටමේදී එන්නේ එන සිත්ක්ෂණයක තියෙන විචිත්‍ර භාවය. සංතකේ වෙනස් වීම කොච්චරද කියලා කියනවනම් ඉස්සරලාම වතාව ජීවිතේ ඒ සියල්ලම වෙනස් වෙන ස්වභාවය. විපරිණාම ස්වરૂපය අනිත්‍ය භාවයේ පිළිබඳ පල්ලෙවෙනි හොල්මන පාගෙන පටන් ගන්නවා. පින්දීල හැකීමත් එකයි වෙලාට ආස්ථානාපානෙත් එකයි ආනාපානත් එකයි ඉතිරිල වැඩත් එකයි එතෙන්ද අරගන්න තමයි අර මොනවද අප වෙනස්කම් තියෙන්නේ මෙතන කියන පස්සේ සතිය යම් විදියකට සුපතිච්ඡිත භාවයට එනකොට අරමුණු රස සමයි අරමුණු රස සම වුණාට පස්සේ කොයි රටක යෝගාවචරේ කුණා තිස්සේ වුණා කුරුස වුණා පින්දීම හැකීම වුණා ආනාපානුව සිතින් යාට භාවනාව එකයි හෙතෙන්න එනකන් මේ නිරවුල්ල මේ දේ කරන්න ඕන නිසා තමයි අරමුණ මෙහෙය කරමින් අරමුණේ රස වෙන වෙන වශයෙන් වාර්තා කරන්න පුරුදු කරාට පස්සේ ඒ පුරුදුයට ඊට පස්සේ නිවර්ණ ධර්මයක් පහළ වුණා ඒකට වැඩ කරන විදිහ ගන්න. වෙන විදිහට කියනවා නිවර්ණයක් ධර්මයක් පාඩපත් කරගන්න හැටි ගන්න. කරදරයක් ආවරණයක් නෙවෙයි ධර්මතාවයක් වඩපත් කරගන්න ගන්නවා ඒ නිසා සමතියේදී කරගන්න බැරි වෙන විදිහට අරමුණට බැටගෙන අරමුණ යත්තා වූ මේ සටහන් ආකාර ස්වභාවික ලක්ෂණ වෙනුවට සංතතිය තෝලක්ෂණ පවත්වන ප්‍රවාහය දැක ගන්න පුළුවන් තන්ට ආවට පස්සේ ඒ පුද්ගලයාට නැගිටින්න හිත දෙන්නේ නැහැ. දෙක ක්‍රියා ඇස්පිලි ගන්න හිත දෙන්නේ විකේ කර්මුණේ යා ගන්න පුළුවන් විදිහ අනිෂ්ඨාන ශක්තියක චිත්ත ශක්තියක වැඩේ. ඕජාව කියලා. මේකට කියන ධර්ම ඕජාව කියලා හැම අරමුණකම සමාන රසයක්. දුක් වේදනාවේ සුඛ වේදනාවේ සමාන රසයක්. ගුරුතුමා අරමුණේ සිවුම් අරමුණේ සමාන රසයක්. පින්දීමේ ඇකිලීමේ ඇකිලීමේ පිටීමේ සමාන රසයක් ආවපස්සේ කුඩයින්ද ගිහිලා තමයි ළඟ රකුල් දෙක ආදිතන පැල ගණන් කර කර බලන එක ළමයි ඈත තියෙන කිසිදෙයක් බලපුවාම කවදාකවත් ඇයිද රැළක්. කුඩෙත් එකයි හැන්දාවෙත් එකයි ඒකාකාර කතියක්. අර තුනි නොගැඹුරු මොහොත තමයි රැළ. මේ ඇතුල් වෙනවා, පිට වෙනවා, පින් වෙනවා, හැටි වෙනවා, වම්ම, දකුණු ආදී වශයෙන් විචිත්‍රතාවකටහන් සම්මුති ආකාර තේරම තියෙන රැල්ලේ රැල්ලේ. ඇතුලේ සිසිලයට ගියාට පස්සේ රැලි කැඩීමක් මොනවාක්වත් නැහැ. ඒක ආකාශමත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හරි පාළි. හරිම නීරතක්. ඒක නිසා අපි සිත්තු ගැටුව අවුල අවුල අර රැලි ගණන් කරන්න අපි හරි කැමතියි. යනකොට අර ඒකාකාරී බව ඉන්නේ මොකද්ද? එකක්ක ਵਿਚාරවල තියෙන සත්‍යකට ගිහිල්ලා සමහර වෙලාවට ප්‍රීතියක තියෙන අර උදගාන කොළන ගතියක් නැති වුණාට පස්සේ තමයි ඒක වෙන්නේ. ඒ නිසා විපස්සනා යෝගාවචරයට මෙතනින් ආර තමයි ජීවිතයේ තලතුණකමක් වැඩි දෙයක් වීමක් සිදු වෙන්නේ. එන විදිහෙන් කියනවා මේ විතක්ක ਵਿਚාර දෙක හරියට තේරුම් ගන්න වැඩ කරගන්න පුළුවන් නම් ඒ යෝගාචරයට ඕන කෙනෙක් විසමතාව ඇති කරාට ඒක සමතාවය ඇති කරගැනීමේ ශක්තිය ඇති කරගන්නවා. ඒක තමයි ඇත්තටම උපචාරණාත් කියන්න ඕනේ කියන්නේ. මේ සමතයක් ඇති කළා මම නිවන් දැක්කා කියලා කියන කතාව විපස්සනාදී සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතනදී ඇති වෙන මේ විපස්සනා සමාධියට රුචි වීම එක. එහෙම රුචි නොවි විග්‍රහයට භාවනා ගෙනියන්න විතක් විචාරේ කෘත්‍ය දැනගන්න ඕනේ. ඒක කොතෙන්ද වැඩ ගන්නද? කොතනද පේෂන් කරනවද කියලා දැනගන්න. ඒ අවශ්‍ය වෙලාවට පේෂන් කරන්නේ නැතුව දික් කර කර ඉඳ ගියොත් ආයතනේ වැඩි කෙරෙනවා. මනසංගම්පාවක් නෙවෙයි මෙතනදී අපිට නිවන් දකින්න ඕනෙලා තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය වෙලාවට කොන්ත්‍රාත් ක්‍රමයටයි අපි ටිකක් අවිචාර වැඩ ගන්නවා. පොඩ්ඩක් අසංග අයින් කරනකොට පස්සේ අසංග ලයින් කරන එකයි තියෙන්නේ. ආ මේ කරන්න පුළුවන් වෙන්නේ ගුරුවරයා කියලා දෙන්න පුළුවන් වෙන්නේ භාවනාවේ සමදායුද්ධ කරන වෙලාවදී හරියට කරන එක. ඉතින් ඒක නොවුන කරක් අල්ල. ඒක නිසා මේ පාඩමේ උගන්වන්න හදන්නේ නම් මේ ධර්ම දිට්ඨ සම්නිබ්බාන වාදයට පිටක්ක විචාරයක ඇති සම්බන්ධතාවයයි මොකද අපි ඒක උත්සාහ කරේ භාවනාදී අපිට වර්ධින තැන් හදා ගැනීම සඳහා පිටක්ක විචාර දැන ගැනීමද මේක උපකාරයක් කරගත්තොත් අපිට මේ වෙනකන් අපි යම් තැනක නතර වෙලා චිත්ත ඇවිල්ලා තිබුණා මේක තේරුම් ගන්නත් පුළුවන්. එහෙනම් කාටද කියලා දෙනකොට භාවනාව. ඒ භාවනාව මෙන්න මෙතෙන් එහාට ගියාට පස්සේ තමයි අපි කියනවා නම් ඔය දිනු රටවල් කියන සීලයකට දාගත්තා වගේ. ඊට පස්සේ ප්‍රතික්ෂේප නැහැ. ඊට පස්සේ පාගෙන එකයි තියෙන්නේ. නමුත් එතෙන් එනකන් හැම ලයිට් සිග්නල් එකම නැතර කරන්නේ. අනුවයි අන්දෝ. අන්නේ වගේ වැඩ පිළිවෙල තමයි විපස්සනාදී තියෙන්නේ. ඇත්තට ඊට පස්සේ තමයි හොඳ විපස්සනා මාර්ගයකට බෑ ගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඊගාව දවසේද මේ හතර වෙනිවට පෙන්නන අදාල් ගලිය තුන්වෙනි අරමුණේත් නම් නිබ්බානේ එතෙන් ගියාට පස්සේ තවත් ගැඹුරක් තවත් පොත්තක් තවත් සිවියක් හරින්න පුළුවන්. අන්න ඒක මේ තමයි මේක දිනු වෙන්නේ ඒ සඳහා කියන දිනාකම හැමදෙමගේ දැනුම් සම්භාරයේ මේ මන භාවනා කොටස් ආකාරයට එකතු වේවා අධ්‍යක්ෂණය තව තවත් යොමු වීමේ ඊගාවට සර්වචනාසේ දේශනා කරන ධර්මයක සුදුසු මානසික අක්ෂයක් ඇති කරගෙන භාවනාවේදී වුණා මේ සද්ධා විදේස සමාධි ප්‍රත්‍යාවේදී වුණා ලබා ගැනීමට මේ ධර්ම කොටසක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද පැයක ධර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.